ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි උදේවරුේ කතා කරගත්ත විදිහට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් පිළිමෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ලිඛිත ප්‍රශ්න දෙකේ මම ඉදිරියට යනවා. නමුත් මම සාමාන්‍යයෙන් ආරාධනා කරන පුරුදු පරිදි වෙන මොනවද කියන්න කරන දෙයක් තියෙනවනම් අතරවාදී සම්බන්ධ වෙන්නේ කියලා. ගරු ස්වාමීන් වහන්සේ සබ්බ ලෝකේ අතිත්‍යානා විදේසානුසයා අනබිරත සංඥා යන තවත් මතක් පැහැදිලි කර දෙන්නෙත් කර්ණාවේ ඉලා සිටි මේකට මම කියනවා ගිරිමානන්ද සූත්‍රය පිළිබඳ බණ පටි ටිකක් අපි හදුවා ඒකේ හත්වෙනි සංඥා මේක තියෙන්නේ ඒකට පැයක් සාකච්ඡා වෙනවා මේක විතරයි ඒ නිසා මේ ප්‍රශ්න කරන එකට මම කියනවා වෙබ්සයිට් එකේ තියෙනවා දැන් ස්වාමීන් වහන්සේ පරණ වෙබ්සයිට් එකේ හිප එක නැති වුණා අනිත් එක ඒක ඇත්තට ඒ දවස්වල කැසට් වලටනේ අපි ගත්තේ. ඒ කැසට් වල ගත්ත එක තමයි CD කරලා තියෙන්නේ. ඒ විචරයක් සඳහා අවශ්‍ය නම් ඒක තමයි හොඳ වැඩේ. මේකේ තියෙන්නේ සිල් ලෝකයේ තියෙන කාම විශ්යන් කෙරෙහි අභිරතිය නැති කිරීමේ සංඥාව. කියන්නේ කාම වස්තු අභිරතිය ඇති කරන තික තියෙන්නේ. සුභ සංඥාව, සුඛ සංඥාව, ඒනට අනභිරත සංඥාව අරගෙන උපයෝපාදාන අදිඨාන අභිනිවේෂානුසේ කියන උපේති ලං වෙනවා උපාදාන කරයි අල්ලා ගන්නවා අදිඨාන කරලා කියලා කියන්නේ ඒක ස්ථාවර කර ගන්නවා නැත්නම් මෙහෙම Taman එක්ක චේතනා වශයෙන් ස්ථාන වශයෙන් බන්ධනයක් ඇති කරනවා නිවේශය කරනවා කියලා කියන්නේ ළඟ ගන්නවා ගෙවදිනවා අනුසය වෙනවා කියලා කියන්නේ ළඟින ගිල බුදිය ගන්නවා ලං වෙනවා ඇතුල් වෙනවා මේ ගෙට ගෙවදිනවා බුදිය ගන්නවා වගේ අරමුණකට සම්බන්ධ වෙන ආකාර ටිකක් සඳහන් කරලා සර්වචාර සඳහන් කරනවා ආනාපානය අල්ලපුවම ආනාපාන ඉබේම තුනී වෙනවා. ඒ අතරමැද හිත තුනී වීම වළක්වන්න වෙන වෙන අරමුණක් ගන්නවා. අන්නේ පණින අරමුණු વિશે ඒවට ලං වෙන්නත් එපා, ඒව අල්ල ගන්නත් එපා, ගෙවදින්නත් එපා, ඒක බුදිය ගන්නත් එපා. අල්ලගත්ත ආනාපානට සාපේක්ෂව නැත්නම් ඒක මුල් කරගෙන ඒ නිර් මේ නිබ්බිදාව දිහාවට විරාගයේ දිහාවට යන්නේක උදව් කරන්නේ කියලා. එහෙම නැත්නම් හිත ස්වභාවයෙන්ම අරමුණේ කර්මවලට පයින් ගතිය තියෙනවා. අන්න ඒකට විරුද්ධව යන සංඥාවක් තමයි මේ දස සංඥා සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පූජාසනයේ මල් පූජා කිරීමේදී සහ වැසි කිරීමේ මල් පහ කිරීමේදී සතිය පිටව ගැනීම තුළින් සිදුවන පින එකක් ඇයි ඔබ වහන්සේ දේශනා කළා මේ පින සිදුවන්නේ කෙසේද පහදා දෙන්න. අතන පින කියන වචන මේකෙන් අයින් කරන්න ඕනේ සතිය සමානයි කියලා කියන්නේ. දෙකේදීම සර්වචනංශ උච්චාර භාෂාව කම්මේ සම්පජානකාරී යෝති කියලා ඔබ තමයි කියන්නේ. ඒ සඳහා ගන්ධකිලියට යන්න ඕන වැසිකිලියට ගියත් සතිය තියෙනවා නම් ගන්ධකිලිය සතිය වැසිකිලිය සතිය අතර වෙනසක් නැහැ. දෙකම එකමයි. ඉතින් මේකට අපි අර පින කියන වචනේ දාගත්තොත් ඇත්තටම ප්‍රශ්නෙකට එනවා මගේ තින් මං කිව්වත් වෙන්නේ තියෙනවා. නමුත් මේ සතියේ තියෙන මහිමය සතියේ තියෙන ඒ සෝබන සත්වය ගඳ කිලියද වැසි කිලි කියලා වෙනසක් නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ සතිය හැම තැනදීම සමාකාරව පවත්වන එකයි. පිණ්‍යන කුමක්දයි කෙටියෙන් පහදා දෙන ලෙස කරුණාන් ඉල්ලා සිටිමි. පින කියන වචනේ අපි සාපේක්ෂව ගන්නකොට පවත් එක්ක සංසන්දනය කරනවා. පව කියන්නේ තමන්ටත් අනුන්ටත් කරදර කරන වර්තමානටත් අනාගතයටත් කරදර කරන දෙයට පව කියලා කියනවා. තමන්ටත් අනන්ත කරදර නොකරන වර්තමානට අනාගතයට කරදර නොකරන දෙයට පින කියනවා. ඉතින් සතියේ තියෙන්නේ සතියේ වඩනකොට කවදාකවත් Tamanටවත් Tamanටවත් හිරියරයක් නැහැ. වර්තමාන මොහොතත් පිසුදු කරනවා. ඒ අනුව පහළ වෙන ඉදිරියට යන ගමන කවදාකවත් යවුල් වෙන්නේ නැහැ. ඒ නිසා සමහර විටක සතිය පිනක් විතරක් දක්වනවා. සමහර විටක කුසලයක් විතරක් දක්වනවා. ඒ නිසා මෙතනදී සතිය ඉස්සර කරලා ගත්තොත් නම් සත්‍යපට්ඨාන සූත්‍රයේ තියෙන එකක් මම මතක් කරුවේ උච්චාර භාෂාව රාම්‍ය සම්පදානකාරී හොතී. ඒක අනිකුත් සම්පජානත් එක බලනකොට සීයෙන් එළඹ සිටි කරන කටයුත්තත් එක බලනකොට ගඳ කිලිය වැසි කිලිය කියලා වෙනසක් ඒකේ මේ ਸਰවඥාන්සේ පරමාත්මයෙන් පෙන්නලා නැහැ. කර්ණී ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආනාපාන නිරුද්ධ කියාට පසු චිත්ත සංකාර දැනන බව දේශනාවේ කියනවා මේ චිත්ත සංකාර සංඥා වේදනා දැනන ආකාරයේ තව ටිකක් විස්තර සහිතව තෝරා ගැනීමෙන් ඊට යටහත් ඉලා සිටීමේ මේ ප්‍රශ්නේ මේ විදිහට කියන්න පුළුවන්. හොඳට කාය සංස්කාර සංසිඳනට පස්සේ දැනෙන ඔක්කොම සංඥා සහ වේදනා පමණයි. ඉන්නහට බෑන දෙයක් නැහැ. රූප ධර්ම වල කාය සංස්කාර වලින් සංසිඳනට පස්සේ ඉඳගෙන ඉන්න එකට මුළු ලෝකයක්ම තියෙනවා. ඒ ලෝකේ මනෝ ලෝකයක්, මනස මනසේ මනෝබුබ්බංගම ලෝකයක්, මනෝමය ලෝකයක්. ඒකේ තියෙන සංඥා වේදනා විතරයි. ඒව තෝරන්න බෑ. ඒව අල්ලගන්න එපා. ඒව නිකන් හිතේ පහළ වෙච්ච නිකන් මේ හිත මවාගත්ත දෙයක් එහෙම නැත්නම් හිතලුවක් එහෙම නැත්නම් සංඥාවක් වේදනාවක් වේදනාවක පිළිබඳ සංඥාවක් සහ සංඥා පිළිබඳ වේදනාවක් පමණයි තියෙන්නේ. අන්නේ විදිහට ඒවාදියා උපේපාදාන කරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒ සංඥා වේදනා සංසිඳන. මේවත් එක ගැහෙන්න පටන් ගත්තොත් තෝරන්න බේරන්න පටන් ගත්තොත් ඒවා වැවෙනවා. ඒ නිසා කාය සංස්කාර વિશે වගේම සංඥා වේදනා વિશેයි ඒවත් එක ප්‍රතික්‍රියා නොකර ඉවදියා බලාගෙන එහෙම සංසිතුවෙකොත් මනෝලෝකේ වැඩක් සිද්ධ වෙන්නේ මනෝමය වැඩක් සිද්ධ වෙන්නේ නමුත් මේ කාය සංස්කාර වල විච්ච ක්‍රියාවමයි සම්බන්ධල ප්‍රතික්‍රියා කෙරුවොත් අවිශ්වෙනවා සම්බන්ධල ප්‍රතික්‍රියා කෙරුව නැත්නම් සංසිඳ. අනේ නිසා මේක කියන්න වෙන්නේ කාය සංස්කාරකේ සංසිඳුන පස්සේ තියෙන ලෝකයේ හුදු මනෝමය ලෝකයක් හුදු මනෝ මූලමය ලෝකයක් මනෝ පුබ්බංගම ලෝකයක් ඒකේ තියෙන සංඥා වේදනා දෙක පමණයි. ආනාපානේ නොදෙනී කියපසු කිසිවක් නොදැනෙන නිසා මෙනෙහි කිරීම අපහසුයි. ඒ වෙලාවට පෙරදී ආනාපාන සුණල්ලන්න වදිනු තැන හිත පීටුවාගෙන මම දැන් මෙතන කියා මෙනෙහි කිරීම සුදුසුද කියා. පහදා දෙනෙමින් ඊතාවටත් ඉල්ලාස් මේ ආනාපාන නොදෙනී කියාට පස්සේ ඇති තත්ත්ව පිළිබඳ සැක තියෙනවා නම් මෙනෙහි කරන්න ඒකේ කිසිවක් සංඥාවක් නැති බව දැනගෙන හිත නිසක වෙනවනම් මෙනේ නොකර මේ தത്വයට සමාදින්න මෙනේ නොකර මේ தത്വේ පවත්වාගෙන යන්න ඒ කියන්නේ කිසිම ප්‍රයත්නයකින් තොරව ප්‍රයෝගිකින් තොරව කෙලෙස් නැති හිතක් තියෙනවා. පවත්වන්න බැරි නම් විතරක් මෙනේ කරා. නැත්තම් මෙනේ නොකර යන්නේ කොහොමදයි මෙනේ කරමින් යන ගමනට වැඩි. ගරු ස්වාමීන් වහන්සේ මා විසින් ගෙවතු වගා පවත්වාගෙන යමි. මෙම කටයුත්තේදී ක්‍රමී මර්ධනය කිරීම සඳහා යොදන උපක්‍රම වලදී පෞචිතු වන්නේද කරුණාකර පහදා දෙන්න. ඉතින් මේක ඉතින් නෑ කියන්න විදියක් නෑ කෘමීගෙන් අහුවනම් ඔව් කියන්නේ. මගේ පැත්තෙන් අහුවත් මට කියන්නේ ඔව් කියන එක තමයි. මොකද මාත් කුසකර්ම කරපේක. ඒක නිසා මේ ලෝකේ අපිට මොනම රසාවත්වක්වත් මොනම පැවැත්තක්වත් කරන්න බෑ කරදර නොකර කාටවත්. මේක බලවතා ජයගන්නේ කියන මූල ධර්මය යන්නේ. අපි ජීවත් වෙන්නේ අනුන්ගේ කොන්දක් උඩ කියලා හිතාගෙන. අනුන්ගේ කෑමක් මේ කන්නේ අනුන්ගේ තැනක ඉන්නේ මේ නිසා අපි කරන හැම කටයුත්තකදීම කැඹිරිලක් හපුරන්න ඉක්මනට සංසාරයෙන් අයින් වෙලා පැත්තකට වෙන්නේ. එදාට තමයි නිවනක් තියෙන්නේ. ඒ සත්තුන්ට නිවනක් තියෙනවා, තමන්ට නිවනක් තියෙනවා. මේකේ ඉඳලා නම් හොද්දයක් වයන්න සුද්ධයක් වයන්න දෙයක් නැහැ. ඉතින් ඊට සැර වැඩි ඇති. ඒ නිසා හිතනවා නම් හොඳ තැනක් තියෙනවා කියලා. මීට වැඩිය හොඳ තැනක් ඇති. නමුත් 100 100ක් හොඳ තැනක් නැහැ. ඒක ඉතින් පරිණිරවාණය තමයි. පස්සම්බයන් කාය සංකාරම් වලින් පසුව කායනපස්සනාවට ආයත් ඉතිරි කමඨහන් සියල්ල වැඩිමින් පසුව කය හිස් වෙනවා යන අදහසින් පසුව වේදනානුපස්සනාව වැඩි යුතු බව ඒ දේශකතුමන් ප්‍රකාශ කරලා මේ ගැන අදහස් දක්වන ලෙස ඉල්ලනවා. මේ දේශකතුමන්ගෙන් අහන්න ඕනේ ඒකයි. ඒ ගත්ත බෙහෙත් ගත්ත දොස්තරගෙන් අහන්න ඕනේ පත්‍ය අමුණාද කියලා වෙන දොස්තරකින් ඒවට හරියන්නේ නැහැ. ඒ නිසා මම නම් දේශකයන් වහන්සේ මම කියනවා. ඒ දේශකයන් කියනකොට මට පේනවා මට නෙවෙයි ඉල්ල වෙලා තියෙන්නේ. මේ සම කරාරිනවා අධික දුසන පිටිපස්සේ පිටිපස්සේ යනවා තමා විසින් ඉගෙනගත් යම් සූත්‍ර දේශනාවක් සිහි කරමින් කාලය ගත කිරීමේ භාවනාවක් කිරීම යන කිරීම යන සතිය සතයට සතයට වැටෙද කියලා තියෙන මේ සතියට නම් වැටෙන්නේ සතියට වෙන්න තියෙන්නේ නැත්තේ. එය ධර්ම සම්මාසන කිරීමක් විනා භාවනාවක් නොවේ යදාස් කරමි පැහැදිලි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඉතින් මේ නිසා කියන්න තියෙන්නේ මේ වෙනුවට ආනාපාන සතිය කරන්න. මේක ගැන කල්පනා කරනකොට වැඩි කෙලින්ම කාණපසනාවට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් හුස්ම හෝ සක්මන හෝ මේට වැඩි බොහෝ මුතු. නිසා මේක සුද්ධ කරගෙන ඉන්නවට වැඩිය ඉඩ තියෙනවනම් පුළුවන්කමක් තියෙනවනම් කෙලින්ම වාඩි වෙලා ආනාපාන සතිය නැත්නම් බිම්බිම හැකේ නැත්නම් සක්මන් භාවනා කරන්න. එතකොට අදහසක් නෙවෙයි කවුරුත් කියපු එකක් නෙවෙයි ප්‍රත්‍යක්ෂයට යන්නේ. මේකේ තියෙන්නේ මේ ආරක්ෂාවක් පිළිබඳ ප්‍රශ්නයක් මේ සූත්‍ර දේශනාවක් සීකරමින් කාලය ගත කිරීම. ඒක හොඳයි. තමන්ගේ හිත නිතරම මේ ද්වේෂ කරන නැත්නම් රාග කරන නැත්නම් තදබල මෝහේ තියෙනවනම් ඒක తాවකාලිකව tempat කිරීමෙන් අපි ඒක සූත්‍ර දේශනාවකින් කරනවා. නමුත් එහෙම නෑ. එහෙම ඕ ඒව යන්තම් අඩු කරගත්තොත් රාග දෝෂ මොහ හොඳම වැඩි තමයි කායනුපස්සනාවට එහෙම නැත්නම් අපි කියනවා නම් චතුරාර්යක භාවනාවට හෝ වැස ගැනීම හොඳයි මේ දේශනාවල් සීකරමින් කාලය ගත කරනට වැඩි. ඒක නරකයි කියන එක නෙමෙයි මම කියන්නේ. මේට වැඩිය හොඳ එකක් තියෙනවා කියන එක මම මතක් කරගන්නවා. ස්වාමීන් වහන්සේ සබ්බකාය පරිසංවේදී අවස්ථාවේදී ආශ්‍රස් වස්වාස මුල දැකීම සහ ඒ සමුදේ වශයෙන් විස්තර කර ඇතේ ඒ උදේවයි භාවනාදී ආහාර සමුදය රූප සමුදය යන ආහාර නිසා රූපේ උපදින බව දැක්වේ. මේ දෙකේ යති සමානාත්මතාවය හෝ වෙනසක් වෙනම් පැහැදිලි කර දෙස ඉල්ලා සිටිමේ නිසා මෙතන මේ ආහාර කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගත්තා නම් ආහාර කියනවා මේ හතර જાතියක් කබලින්කාර ආහාර මනෝ සංචේතන ආහාර විඥාන පසා මේ සබ්බකාය පරිසංවේදී අවස්ථාවේදී ආස්වාසේ මුල දකින්න කියන්නේ ස්පර්ශයේ මුල දකින්න කියන්නේ එතකොට ආහාර අතරින් පස ආහාරය ගත්තොත් ඕනම සංනිවේදනයක් ස්පර්ශය පදනා කරන තියෙන මේ ස්පර්ශයේ මුල මේකයි මැද මේකයි අග මේකයි කියන්නේ ආස්වාසේ මුල මැදගේ දැකීමමයි ඒ හරහා ගියොත් විඥානෙත් එච්චරයි සංචේතනවලත් එච්චරයි ආහාර නිසා සාමාන්‍ය කබලින්කාර ආහාර නිසා හටෙන රූපවලත් ඒහා සමාන සම්බන්ධයක් තියෙනවා මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න වෙන්නේ පස ආහාර කියන වචනේ හරහා ස්පර්ශයක් තමයි ආසත් පසස් කියන්නේ පස්සේ මුලමදාක දකින්න කියන්නේ ආසව ප්‍රසවාසයේ මුලමදාක දැකීමමයි. එතකොට මේකේ සමානාත්මතාවය සහ ඉදිරියට යන ධෛර්යය එක තුල තියෙනවා. කරුණාවෙන් මට න ඉච්ඡා සංඥා යන්න පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිමි. මෙම වචනේ බුදුම පොත්වල ආර්යාකාට ලංකාවේ පොත්වල වැදක්වා අනිච්ච සංඥා ලෙස දක්වා ඇති බව පසුගිය ධර්ම දේශනා කරා. මේකත් අර පළවෙනිම ප්‍රශ්න වගේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් ආයක තියෙනවා අනත්ත් සංඥා, අනිච්ච සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. සියලු සංස්කාරයන්ගෙන් අනිච්ච කියන්නේ නිත්‍ය නැහැ කියන එක න ඉච්ඡ කියලා කියන්නේ කැමති නැහැ කියන එක. මෙතන අදහස් කරන්නේ කැමති නැහැ කියන එකයි. ඒක විස්තරේ කියනවා සබ්බ සංකාරේති අට්ටි යති හරායති ජිගුච්ඡති. අතහැරලා දානවා ලැජ්ජාවටපත් වෙනවා ආලේ හරපනවා ඒ කියන්නේ අනිත්‍යතාවයක් නෙමෙයි කැමැත්තක් නැති කියන අදහසයි තියෙන්නේ ඒක නිසා මේක අටුවාපොත්වල ඉච්ඡා කියන පදේ මහ ප්‍රාණයයන් අචයන්යි දන්තචායන අතර පටලවිලි ඉච්ඡා න ඉච්ඡා න නිච්ඡා කියන පද දෙක පටලවිලා කියනවා කියන එකයි ගුරුමාචාර්යවරු කියන්නේ. පටලවාගෙන තියෙනවා කියන සමූහ ඝන සම්පති ඝන ආදී වශයෙන් වැසී ඇති නිසා ගෝචර නොවන රූප කලාප ඇතිවීම සහ නැතිවීම පිළිබඳව විදර්ශනා කිරීමට අදාළ බුද්ධ දේශනාව පැහැදිලි කර දෙනෙමින් ගෞරවණීය ඉලා සිටිමි. ගෝචර නොවන රූප කලාප විදර්ශනා කිරීමත් විදර්ශනා කියන වචනයට ගැලපෙනවා. විදර්ශනාට ගැලපෙන්නේ ගෝචර වූ ප්‍රසිද්ධ වෙච්ච ටික විතරයි. ඊටු ටික වෙනවා. ඒක ඒ නිසා ප්‍රකට වෙච්ච ගෝචර වෙච්ච ප්‍රසිද්ධ තැනින් පටන් අරගෙන සති සම්පජාඤ්ඤය වඩන්න එතකොට එච්චරම ප්‍රකට නැති ගෝචර නොවන දේවලු අර සතිය හරහා සිද්ධ වෙනවා මූලධර්ම හරහා නෙවෙයි සිද්ධ වෙන්නේ ඒ නිසා යථාපාකටන් විපස්සනා බිනිවිසෝ කියලා අතුවාචාන් වංශලා ටිකචාන් වංශලා සඳහන් කළා තියෙනවා යම ප්‍රකටද යම ගෝචර වෙනවද ඒකෙන් පටන් ගන්න මේ වගේ තාම ප්‍රකට වෙච්ච නැති ගෝචර වෙච්ච නැති දේවල් ගැන විදර්ශනා කරනවා කියලා කියන්නේ ඉපදිච්ච නැති බබෙකුට කේන්දරය හදනවා වගේ වැඩක් ළමයි හම්බෙන්න ඉස්සලා කේන්දරය හදලා වැඩක් නැහැ. හම්බුනට පස්සේ කොල්ලෙක්ද කිල්ලෙක්ද කියලා බලලා ඕනේ කේන්දරය හදන්න. කල්ැතුව කොයි වෙලාවට බඳ හම්බෙයි දන්නෙත් නැහැ. කොල්ලෙක්ද කිල්ලෙක්ද දන්නෙත් නැහැ. ඒ නිසා මේ තාම ගෝචර වෙච්ච නැති දේවල් වලට විපස්සනා කරනවා කියලා කියන්නේ මේ දුක්ඛ සත්‍ය හෝ දුක්ඛ සත්‍යයේ ගෙවන් කිරීමේ අදහස වෙනුවට මේ මූල ධර්ම කතා කරන එකක් නෙවෙයි. ස්වාමීන් වහන්සේ මෙනෙහි කරනවා, දකින්නවා, දැනනවා, දැනගන්නවා. යන අවස්ථාවන් ආනාපානසති භාවනා ක්‍රියාවලිය තුළදී වටහා ගන්න ආකාරය පැහැදිලි කරන්නේ ඒ ඒ අවස්ථාවන් එම ක්‍රියාවලිය තුළ පෙරපසු සිදුවිය හැකි උදාහරණ සහිතව විස්තර කරමින් කරුණින් ඉල්ලා සිටින්නේ මේකයි මේ මේ ප්‍රශ්නේ දෙකේ සමානකමක් තියෙනවා අර මූල ධර්ම වශයෙන් අංග සම්පූර්ණ වීමට උත්සාහ කරන ගතියක් තියෙන්නේ ආනාපාන සති ක්‍රියාවලිය වටහා ගන්න ආකාරය ආනාපාන සති ගුරුසු අවස්ථාව සියුම් අවස්ථාව සුකුම ගුරුසු අවස්ථාව සුකුම අවස්ථාව සහ සුකුමතර අවස්ථාව වශයෙන් යනකොට ඉස්සලා ආනාපාන වශයෙන් මෙනෙහි කරනවා ඊට පස්සේ දැනෙනවා මෙදිලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ හැබැයි ආනාපානෙත් නැහැ ඒක මිනී කරන්න බෑ. ඒකෝට දැනෙනවා කියන එක විතරයි තියෙන්නේ. ඉතින් මේ දෙක මේ දෙකේ කොතන ඉඳලා කොතෙන්ට යනවද කියලා දන්නවනම් දැනගන්න පුළුවන් නම් දැනගෙන කියන්න පුළුවන් නම් කාට හරි කමටහන් සුද්ධ කරනකොට ඒක උත්කෘෂ්ටයි. එහෙම නැත්නම් ආනපනී තියෙනකන් මිනී කරලා නැති වෙලාවෙදී හිත කෙලස ගන්න නැතුව, සැක පොදවා ගන්න නැතුව, ශ්‍රද්ධාව අඩු කරන්නේ නැතුව මේ අරසා කරන එකයි කරන්න තියෙන්නේ. මේ මිනී කරනවා, දකින්නවා, දැනෙනවා, දැනගන්නවා කියන පද එහෙම මේ එච්චර ශාස්ත්‍රීය ගොඩනැගිච්ච මේ පදනමක් නෙමෙයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒ නිසා මේකට උත්තර බඳින්න යන එක එච්චර ප්‍රායෝගික නැහැ. සම්මිනී කරන්නේ ආනාපාන දෙක වෙනස දකින්න තාක්කල් දැනෙනවයි කියලා කියන්නේ ආනාපාන ඇතුව හෝ නැතුව හෝ නිින්ද කියලා නැති බව දන්න. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා, මැරෙලා නැති බව දන්නවා. නමුත් අරමුණක් නැති වුණත් සතිය කඩා ගන්න තු යන. අන්න ඒ මට නම් දෙක විතරක් දන්නවනම් භාවනාවට ඉදිරි ගමනට හොඳටම ප්‍රමාණවත් කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ සති සම්පජඤ්ඤ පමණක් පුහුණු කිරීමෙන් වෙන කිසිම භාවනාවක් නොකර මාර්ගඵලයකට පැමිණිය හැකිදයි පැහැදිලි කර දෙනෙමින් කවුරුන් ඉලාසින ඔක්කොම නිකන් මූලධර්ම ප්‍රශ්න භාවනාකින් තොරව සත් සම්පජන්‍ය වඩන හැටි මට කියලා දෙන්න පුළුවන් නම් මට මේකට උත්තර දෙන්න. එහෙම සුපර් මාකට් එකේ තියෙනවද දන්නේ වෙනම ෂෙල් එකක් ගිහලා සත්‍ය සම්පජඤ්ඤ ගන්න භාවනා නොකර එහෙමනම් මේ ප්‍රශ්නේ වටේ. ඒ නිසා භාවනාකින් තොරව සත්‍ය සම්පජඤ්ඤයට යන්න පුළුවන් නම් එහෙම පාරක් තියෙනවනම් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න පුළුවන්. නිසා සත්‍ය සම්පජඤ්ඤේ ඉන්නේ භාවනාවෙන්මයි. මහා සත්සම්පදන්නේ භාවනාව සත්සම්පදන්නේට ආසන්න කාරණා වෙනවා සති සම්පදන්නේ විමුක්තියට ආසන්න කාරණා වෙනවා ඒ නිසා මේ වචනවල පටලවා ගන්න නැතුව කරගෙන යන භාවනාව බොහොම ඇදහිල්ලෙන් බොහොම විශ්වාසයෙන් යුක්තව කරන්ඩ ඔක්කොම භාවනා කරන්නත් අපිට බෑ එකක්වත් නොකර නිවන් යන්නත් බෑ නමුත් කොයි එකෙන් පටන් ගන්නද කියලා අපි දන්නේ නැහැ ඒ නිසා දැනට කරන එක ඇදහිල්ලෙන් කරන්න දැනට කරන එක විශ්වාසයෙන් කරන්ඩ ලොකු සංසි ඉන්න කාලේ කිව්වේ Tamanට පුළු පුළුවන් දැනට තියෙන එක හොඳට කරන්න. ඒක හරියනකොට ඊගාව එකට ගෙනියන. එයා ඒ අවශ්‍ය තැනට ගෙනියනවා. ඒක නිසා මේ මේ තුල සතර සත්‍යපට්ඨානෙ වැඩනවද? චතුරාර්ය සත්‍ය වැඩිනවද? පටිච්චසමුප්පාදේ වැඩිනවද? සත්‍ය සම්බන්ධය වැඩිනවද කියන එක එක එක විදිහට විස්තර කරන්න පුළුවන්. කර්තෘ eh, ස්වාමීන් වහන්සේ දිනක් භාවනා යෙදී සිටියේදී හිස සිරුරෙන් වෙන් වී රබර් පටියක් මෙන් වේගෙන් දෙපසට විසිවි නැවත සිරුරට සවිය. අද පර්යංක භාවනා යෙදී සිටි හිස ගිනිගෙන ගිනිදළු වේදෙන්නක් මෙන් දැන්. මද වේලාවකින් එය පහව ගියේ. කාර්නික පෙරදැඩුව මේ සිද්ධීන් පිළිබඳ උපදේශ පතමි. මේවා සමහර විටක eh, මේ රූපාකාරයෙන් නිදර්ශන මාර්ගයෙන් eh, මේ ධාතු මනසිකාරයේ පෙන්වන හැටි ඒව නැත්තම් කියන්න පුළුවන් එක එක ආකාර පෙන්වනවා කියලා. ඉතින් මේ වෙල ඉඳ ගන්නකොට පවතින සංඥාවේ හැටියට පරියන්කට ඉඳ ගන්නකොට පවතින සංඥාවේ හැටියට භවනාදී විවිධ දේවල් පේන්න පටන් ගන්නවා. මේ එකකින්වත් නිමිත්තක් ගන්න දෙයක් එහෙම නැත්නම් මේ සුබද අසුබද ඉස්සරහට පස්සට කියන දෙයක් නෑ මේක නැවත නැවත කිරිල්ලෙන් මේ නිමිටි මේ පෙන්වන රූපාකාරය නිතරම වෙනස් වෙන එකක් බව තේරෙයි දවසින් දවස දවසින් දවස වෙනස් වෙන වෙනස් වෙන දේවල් පේනවා. නමුත් ඒව දිහා බලන්නේ නැතුව Taman නිචිපතා භාවනා කරනවා නම් ඒ කියන්නේ හැමදාම නියමිත වේලාවක් අරගෙන භාවනා කරනවා නම් මේ ප්‍රශ්නය මේක ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම හොඳ දෙයක්. නමුත් පේන පේන දේ විග්‍රහ කරන්න යන්න. එතකොට ඒව නිමිති කරා වෙනවා. ඒව අල්ලගත්ත වෙනවා. ඒ නිසා පේන පේන දේවල් ඉක්මනට ඉක්මනට යන්න යන්න ඉක්මනට ජවනියකමාරු වෙනවා කියලා කියන්නේ වීර්යය තියෙනවා. එහෙම නැත්නම් පේන පේන ජවනිකාව ගන්න අතර වෙලා විස්තර කරන්න හදනවා කියලා කියන්නේ වීඩි අඩු වෙලා මේ සංඥා ගොඩක එහෙම නැත්නම් නිමිති ගොඩක පටලවිලක් වෙනවා ඒ නිසා මේ මේ ජවනිකා ඉක්මනට මාරු වෙන වීඩිය තියෙන ආකාර පඤ්ඤත්‍ය ගෙවම් කරන්න ඕනේ කියන අදහසෙන් භාවනා කරන මේ දෙකම හොඳ ලකුණු ඒ මොකද මෙවුවා මේ එකකින්වත් දැරිය නොහැකි දුක් දෙන්නේ නැහැ හැබැයි බලාපොරොත්තු වෙච්ච නැති විදිහට මේ කාය පිළිබඳව විවිධ දැනීම අත්දැකීම වගේ දෙනවා නෑ කියන්න බෑ. ඇත්ත තමයි. නමුත් අන්තිමට බලනකොට ඒක එච්චර මහා ලොකු දෙයක් නෑ. හීනයක් දැකලා නැගිටපු මිනිස්සේ හීනෙන් දැකපු දේ වගේ තමයි මේක. ඒ නිසා මේවා මෙයාට නොසලී ඉදිරියට අනේක තමයි යෝගාවචරය වඩා ගත යුතු ගුණේ. පරියන්කේ සතිපට්ඨානදී ඉච්ඡානුක සහ අනිච්ඡානුක ක්‍රියාකාරීත්වයන් භාවනාවට ගෝචර කරගත යුතු සහ කරගත හැකි ආකාරය ගැන පැහැදිලි කිරීමක් කර දෙමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඉච්ඡානුක අනිච්ඡානුක කියලා කියන්නේ හිතලා කරන සහ ඉබේ කරන කියන අදහස් දෙකයි. ඉච්ඡානුක කියන්නේ ඉච්ඡාවට අනුව යන, ඉච්ඡාව අනුගතව යන චේතනාපූර්වක කරන වැඩ. අනිච්ඡානුක කියලා කියන්නේ අපි කැමතුන නැතුණත් හෘද වස්තු ගෑනවා නාඩි වැටෙනවා, උෂ්ම ගැනෙනවා, ශරීර උෂ්ණත්වයේ පවතිනවා. ඒවා ઈચ્છාවට මෙන දේවල් නෙවෙයි. මේකේදී සතිපට්ඨානදි කියන්නේ අනිච්ඡානුගතණින් පටන් අරගන්න ඉච්ඡානුක දේවල් නතර කරන්න ඒක ඉන්ද්‍රිය සංවරය කරන්නේ ඒක පිටවෙන හොඳට හිතන්නේ නැතුව කරන දේවල් දිහා බලනකොට තේරෙයි මේ ශරීරය හරියට ටවර් රෝල් රංගහලේ වේදිකාවක් එක එක නැයිලා එක එක නාටකම් නටලා අපි ඒක කුලියට දෙන එක විතරයි කරන්නේ බලන්නේ අපිට ඕන නාටකම් බලන්න පුළුවන් හැබැයි නාටකම නටන්න බෑ. කවුරු නටනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා Taman නටන එක නතර කරලා බලන්න පොඩ්ඩක් බලනකොට මේක මොන මොන නාටකම් නටනවද කියලා පේනවා. එදාට තේරෙන්නේ මේක ආත්ම ගතියක් නැහැ. ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ. අපි කුලියට වේදිකාව කුලියට තියලා බලන්න එකයි තියෙන්නේ මොන නාටකම නටන්නේ මගේ වේදිකාව කියලා මට වේදිකාවට කොට වෙන්න බෑ. වේදිකාව කුලියට දුන්නා නම් වේදිකා නාට්‍යයක්දී ඕක මගේ වේදිකාව කියලා ඒ වෙලාවකට වෙන්න බෑ. ඒක කුලියට දීලා තියෙන මේ මිනිස්සු නටන නටුවන් නටන එකයි තියෙන මේ මිනිස්සු සුඛා සු මොනවද? සුබ ඉවර වෙන එකක් වුණත් අසුබ වෙනවත් ඒගොල්ලෝ නාටකම නටයි. අපිට අයිතියක් නැහැ අපි වේදිකාව කුලියට දුන්නාට පස්සේ වේදිකාවට ගොඩ වෙන්න. ඒ නිසා මේ අනේ බුදුරජාණන්සේගේ සතිපට්ඨානදී උපදේශය දීලා තියෙන හැකිතාක් අනිච්ඡානුක වැඩපිළිවෙලට යnderලා ඒක දිහා අනුන්ගේ දෙයක් වගේ බලන්න. පහු වෙනකොට ඉච්ඡානුක වැඩ පිළිවෙල දිහාත් ඒ ණය ක්‍රමයට අන්වේ ක්‍රමයට දැනගන්න පුළුවන් වෙනවා. එතකොට ගොඩක් තමන්ගේ ප්‍රශ්න විසඳිලා විශේෂයෙන්ම අපිට ඕන දෙයක් මේකේ කරන්න බැරි බව, ආණ්ඩුමට්ටු කරන්න බැරි බව, පාලනයකින් තොර බව තේරුම් ගන්නේ අනිච්ඡානුක පේශී ක්‍රියාවන්ගේ න්‍යාය පත්‍රය දිහා බැලීමෙන් තමයි. මම හිතන්නේ ලිඛිතව ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න ඉතරයි තියෙන්නේ. තව මීට අමතරව කාට හරි සාකච්ඡා කළ යුතු නම් කියනවනම් අපිට තව ටිකක් වෙලා තියෙනවා. දැයි මම හිතන්නේ භාවනාවේ ගුරුවරයෙක් අවශ්‍යම ප්‍රශ්නයක් ඇත්තටම හොඳට ප්‍රායෝගිකව භාවනා ගැන කරලා ලියවිච්ච පොතක් තියෙනවා නම් හුඟක් වෙලාට ඒකේ අනුපිළිවෙල තියෙනවා. එහෙම නැත්නම් දේශනාවක් තියෙනවා නම් කමටහන් බණ සඳහන් වෙච්ච අනුපිළිවෙල තියෙනවා. ඉතින් අනුපිළිවෙලත් සමහර පිටක ගුරුවරයෙක් වෙනුවට මොකක්ද කියන්නේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. හැබැයි ඉතින්දි Taman සෑහෙන රිස්ක් එකක් ගන්න ඕන. කම හරියනවා නම් හරි ගියා වගේ වැරදුනත් වැරදුනා වගේ කියලා උපමාවක් ඇටියට කියනවා නම් ගමනක් යනකොට ගයිඩ් කෙනෙක් එක්ක යන්න පුළුවන් නැත්නම් මැප් එක බලන්න යන්න. ගයිඩ් කෙනෙක් හරිය ගියේ දන්නවා. හොඳ ගානක් ගෙවන්න මැප් එක ලාභයි. හැබැයි මැප් එකේ මේ හන්දිය වැරදි කියලා කියන්නේ. හරිනම් කියන්නේ. ගයිඩ් ඉන්නකොට කියනවා මේතන හන්දියක් හැබැයි මේ හන්දිය යන්න එපා. මේ හන්දිය මේ හන්දිය යන්නේ. මැප් එක එහෙම නෑ. මැප් එක ඉතින් මේ ඒක ගොළුයි. නමුත් ලාභයි. ඒක නිසා හැමෝටම බෑ ගයිඩ් කෙනෙකුට achieve කරන්න access නැහැ. මැප් එකේ යන කතියක් තියෙනවා. ඒක නිසා මේ ඒක බාධාවක් කරගන්න එපා. එහෙම නැත්නම් නොකර ඉන්න හේතුවක් කරගන්න එපා ගුරුවරෙක් නැහැ කියලා. මොකද එහෙම අංග සම්පූර්ණ ගුරුවරෙක් සර්වචනාංශේ නැතුණාට පස්සේ නෑ කවුරක්වත්. අනිත් ඔක්කොමලා කරන්නේ ඒ අර පුරුද්දලා පූර්තු කරලා හදලා දෙන එක තමයි. අනිත් කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න බුණා අඩු ගන්න සර්වචන් මහන්සිය පවා තමන්නාන්සේ හඳුනාගත්තේ කල්යාණ මිත්‍රෙක් විදිහට තමයි. වෙන කෙනෙක් වගේ හිතර කළ හැකි ගුරුවරෙක් විදිහට තමයි බුදුහාමර පෙනී හිටියේ නැහැ. බුදුන්සේ කිව්වා මම පාර පීලා තියෙන උඹලා යන්න ඕන. මේ තුම්මේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතෝ. තමන්ගේ කෘත්‍ය තමන් කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම මේ රිස්ක් එකක්. රිස්ක් එක කියලා කියන්නේ මොකක්ද කියන්නේ? ඔව්. අවදානමක් ස්පන්දන එක අවදාන වන්නේ ජොලියක් එක පැත්තට. ඒ කියන්නේ ධර්ම කාලේ රිස්ක් එකක්වත් ගන්න නැත්තම් මොකටද ජීවිතේ? නිසා ඒක අවදානම කියන වචනේ නෙගටිව් යනවා රිස්ක් එක කියලා කියන්නේ රිස්ක් ලවර්ස්ලා ඉන්න ලෝකේ බිස්නස් හරියන්නේ රිස්ක් ලවර්ස්ලාට විතරයි. වෙන කාටවත් ක්‍රමයට බිස්නස් කරන කිසි කෙනෙකුට බිස්නස් හරියන්නේ. ඒකයි තාත්තගේ බිස්නස් එක පුතාට හරියන්නේ නැහැ. පුතා කනවම තමයි ඒක කරන්නේ. මේ තාත්තා කෙරිය කනබල්ලන් ගාලා හරියන පුට්ටකට කැදෙනවා ගියා. පුතා යන්න හදන තාත්තන්ගේ පීරදි ගියේ ඒකයි. කලාතුරකින් හරිනේවා තියෙනවා ඒ පොට්ට chance. ඉතින් ඒ නිසා රිස්ක් ගුරුරෙක් එක්ක ගියත් පොතක් එක්ක ගියත් සෑහෙන රිස්කයක් තියෙනවා. පොතේ එක්ක යනකොට රිස්ක් එක වැඩි. හැබැයි අපි සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන භාවනාව තමයි ආයේ ඉන්නේ කරන්නේ නෑ සතිපට්ඨාන ගත්තත් කොයි භාවනාව ගත්තත් ඇත්තටම මේකේ සතිපට්ඨානේ සිංහල බෞද්ධයා ටිකක් ගරු කරලා සලකනවා ඒක භාවනීය සූත්‍රයක් විදිහට නමුත් සූත්‍ර පිටකේ බලනකොට নানা ආකාර භාවනා ක්‍රම ඉදිරිපත් කරලා තියෙනවා මේ දෙකේදීම මේ කියන අවදානම එකාකාරව ක්‍රියාත්මක ඒක නිසා භාවනා කරන්න යන කෙනා තමන්ගේ ජීවිතයත් එක්ක සූදු කෙලින කෙනෙක් තමන්ගේ ආත්මයත් එක්ක සූදු කෙලින කෙනෙක් විශේෂයෙන්ම භාවනාවේදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට කාය ජීවිත নিরপেক্ষව බහින්නේ කියන. එතකොට හැබැයි ඒ වෙනකොට නීවරණ ධර්ම වෙනකොට Taman තුල Taman තුල පොඩි ශද්ධාවක් ඇති වෙලා වීර්යයක් ඇති වෙලා සමාධියක් ඇති වෙලා ප්‍රඥාවක් ඇති වෙලා සතියක් ඇති වෙලා ඒක වාංගු කරන්න පුළුවන් ආධුනිකයා ගොඩක් වෙලාට ගුරුරේ ට්‍රස් කරගෙන ගුරුරේ වාංගු කරගෙන තමයි යන්නේ. එහෙම නැත්නම් මේ සමහර විශ්වසනීය පොතක් නැත්නම් විශ්වසනීය ධර්ම සාකච්ඡාවක් නැත්නම් විශ්වසනීය දේශනාවක් කරගෙන තමයි යන්නේ. ඉස්සරහට යනකොට යනකොට Taman තුලම Tamanගේ උපකරණ ආයුධ ටිකක් හැදෙනකොට එnde ende ende මේ ආර්ය පරිශ්‍රණය බොහොම උත්සන්න ආසන්න කරගන්නවා. කය තිබෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා කියන මට්ටමට ගියොත් විතරමයි ඉන්දිය ධර්මයක් බල ධර්මයක් බවට පත් වෙන මට්ටමට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දිනන. එහෙම නැතු එතෙන්දිත් පෙරබනවනම් ඉතින් ඒකටම කරකැවෙන්න පටන් ගන්නවා. භාවනා ඉදිරියේ යන්නේ නැහැ. ඒ කියන්නේ එතෙන්දී ප්‍රාණයට ප්‍රාණි තියෙනවා. බිල්ල ලැහැත්ති කරගෙන ඉන්නෝනේ බිල්ල දෙන්න බලන්න කිව්වොත් විතරක් යකා යනවා. නැත්තම් යකායි කියනවා. උදන්න බලාගෙන යන්නේ එකයි තියෙන්නේ. මේකත් ඉතින් ගෙදරේ ගෙදරින් ඉන්නේ අපෝ එන්නම් කියලානේ. එතකොට අමාරු. ගිහිල්ලා එන්නම් කියලා නෙන්නේ. යන්නම් කියලා එන්න පුරුදු වෙන්න. උද්‍යප්පේ ඥානෙ දක්වා අවශ්‍යයි. සම්මස්න ඥානෙ තමයි ඒ ගිවං කරන තැන උද්‍යප්පේට ගියාට පස්සේ ගුරුවරයෙක් හිටියා නෑ කර්මත්තානේ ආනාපානෙද පිම්බීම ඇකිලිමද විපස්සනාද සමතද සක්මනද පරියංගද ඔක්කොම හැඳි ගෑවිලා ඔක්කොම නාශමාපෝ උද්‍යප්පේට ආවට පස්සේ ඔය සම්මතේ නෑ සම්මතේ තුර තමයි ඔක්කොම මේ ගුරුකුල වාද මේ කමටහන් සමත විපස්සනා ඔක්කොම දිනේ උතෙන් දැනගන්නවා ඔතනින් පස්සේ ඔක්කොම නිකන් හාල් ටික හැඳි ගෑවිලා කැඳ වුණාට පස්සේ මේ වතුර මේ කැඳ මේ හාල් කියලා වෙන් කරන්න බෑ. ඒක වෙන්නේ උද්‍යප්පේ මට්ටමේ තමයි ඉස්ලාම යෝග ජීවිතේ හම්බ වෙන්නේ. ඉතින් ඒකමත් සමහරකට බය උපදිනවා. මේ ඔක්කොම හැඳි ගෑවිලා යනකොට ඒකත් හැඳි ගෑවිලා යනවා කියන එක අපි සිංහලෙන් බාරන තියෙන්නේ මේ සාපයක් විදියට. તો හැඳි ගෑවිලා පළ කියවනම් එහෙම ඉවරයි. ඉතින් උදේ පාන්දර හැමදාම ඔය අපේ අරන්නේ හැමදාම හැඳි ගන්නවා. කැඳක් හදනවනේ, දුණු කැඳක් හැමදාම හදනවා. ඒක නිසා වෙන්න ඇති කට්ටිය අරන්නේට අකමැති. ගෙදරින් ඉන්න කැමැති කය මොකද අරන්නේ හැමදාම හැඳි ගෑවිලා තියෙනවා. හැඳි ගෑවිලාම කැඳක් හදන හැමදාම. භාවනාවත් එක්ක අවිජ්ජා සූත්‍රයේ බුදුජානක කෙලින්ම සම්බන්ධ කළා කියනවා ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි සද්ධර්ම ශ්‍රවණයක් ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි සද්ධර්ම ශ්‍රවණයක් නැහැ සද්ධර්ම ශ්‍රවණයක් නැත්තම් ත්‍රිශික්ෂා වෙන්නේ නැහැ ත්‍රිශික්ෂා වෙන්නේ නැත්තම් ඉන්ද්‍රිය සංවරයක් නැහැ නීවරණ නැතිවීමක් නැහැ ඉතින් පෙළට පෙන්ලා තියෙනවා ඒකෙන් තමයි පටන් ගන්නේ ඒ කියන්නේ මේක බෝ වෙන ලෙඩක් ලෙඩෙක් ගාවට ගියාට ඒ නැත්තම් බෝ වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍යත් බෝ වෙන ලෙඩක්. ඒ ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. සක්මන් කරනකොටත් පස්සේ තේරෙයි ඔය කකුල් දෙකෙන් එකක් වැඩිපුර වැඩ කරනවා එකක් අඩුවෙන් වැඩ කරනවා. ඒක දන්නේ උඟාවක් අය සක්මන් කරාට පස්සේ. අපි දන්නේ කකුල් දෙකෙන් ඇවිදිනවා කියන්නේ. හැම එකනම් රොට්ටිය දැත් තමයි යන්නේ. ඒක තේරෙන්න උගාවකල් භාවනා කරනකොට තමයි තේරෙන්නේ එකක් යනවා එකක් ඇදිලා යනවා. හැමදේලාම ඔය දෙකෙන් එකක් ආසල් ප්‍රසාද දෙකෙන් අපි අපි ජීවිතේ හැම චිත්තක්ෂණයක එක්ක චන්ද්‍රයාට එක්ක සූර්යයාට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා ආයුර්වේදයේ කියනවා. නැත්නම් යින් යන් යන් කියලා චීන සංස්කෘතියේ තියෙන කවදාකවත් සමබර නැහැ. මොනම දෙයක්වත් අපේ ජීවිතේ සමබර නැහැ. අපි කක්කොට්ටම තමයි දරුවන්ට කියන කෙලින් ඵලයක්. අපි කියන හරියක් කක්කොට්ට බණ කියන්නේ. කියන හරිය වැඩිපණ කියන්නේ අපි එක එක සමතරව සමතුලිත නැතුව ඍජුවට යන්නේ නැතුව අපි දරුවෝ හදන්න හදනවා. ඉතින් දරුවන්ට පේනවා අපිට වැඩිය හෙළුවක්. මේ කවුද මේ කතා කරන්නේ? මොකද ඒ උන්ගේ පොර හිත හොඳනේ උන්ගේ හිත පිරිසිදුනේ. නමුත් මෙයා කක්කොට්ට වගේ යන ගමන් කෙලින් ඵලයන් කියනකොට පොඩි උන්න හොඳට පේනවා මේ කටෙන්ද කතා කරන්නේ නැත්නම් වෙන කොහෙන්ද කතා කරන්නේ කියලා. ඒ නිසා ඉස්සෙල්ලම තේරුම් ගත්තොත් මම ඇදයි කියලා අඩු ගානේ අනික් කෙනෙක් ඇතට බනින්න නැතුව ඉන්නවා. ඒ නැත්තම් කාටවත් කියන එකක් නැහැ කෙලින් ඵලයන් කියලා. මොකද තමන්ගේ වයර් මාරු වෙලා නේ ඉතින්. ඒක තේරුම් ගන්න එක තමයි ලොකුම දේ අපේ ජීවිතය අපි කරන්නේ මම කවුද කියලා තේරුම් ගන්න. තමන් තුළ අංග සම්පූර්ණත්වයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නෑ. තේරුම් ගත තාක්කල්. හැබැයි අංග සම්පූර්ණතාවයක් නැතුව අංග සම්පූර්ණයි කියලා හිතුවනම් ඒ පිස්සුව සනീപ කරන්න බේතුත් නෑ. ඒ තමයි භයානකම පිස්සු ලෝකේ තියෙන. ඒ නිසා අපි යෝගාවචරය එකතු වෙලා කල්යාණ මිත්‍රය කරන්නේ අපේ අපේ අඩුපාඩු කන් ටික අනික් අයට අනික් අය කණ්ණාඩියක් කරගෙන අනික් අය දර්පණයක් කරන අපි අවබෝධ කරන එකයි මේ කරන්නේ. ඒකට හරි ජොලි ඒක. අඩුපාඩුකම් දැනගත්තත් මොකද පවුලේ අය වගේ කෙනෙක්ගේ අඩුපාඩු බලන පැත්තේ නෙවෙයි බලන්නේ තමන්ගේ අඩුපාඩු තව කෙනෙක්ගේ මාර්ගයෙන් තව කෙනෙක්ගේ දර්පණතලයේ හරහා දැක ගන්නයි හදන්නේ. ධර්මයක් කල්යාණ කණ්ණාඩිය කල්යාණ මිත්‍යත් කණ්ණාඩිය. අපේ 2012 පෙබරවාරි 20 වෙනිදා ධම්රවි පදනම ඉදිරිපත් කරනවා මේ වගේ පින් අනුමෝදන් කිරීම අද දින මේ භාවනාමය වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැපීමේදී සහභාගී වූ පිරිසඳා ගිලන්ට සපයාදීමේ දායකත්වය ලබා දුන් සහ ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන විතර ලබා දුන් වේදම් වලට දායකත්වය ලබා දුන් ශිරු දිනාටම පින් අනුමෝදන් වේවා කියන අදහස. ඉතින් අපි මේ වශයෙන් සංවිධානයේ උදව් කර පිළිනොපිනි උදව් කර ශිරු දිනාටම අපි දවස පුරා රැස් කරගන්න ලද කුසලය සාදරයෙන් අනුමෝදන් කරමු ශිරු දිනාම් පින් අනුමෝදන් වෙලා තම තමන්ගේ සැප සාදා ගනිත්වා ඉදිරියටත් මේ වාගම තියෙන සංවිධානයට උදව් කිරීමෙන් ශාසනය ශාසනයට උදව් කිරීමෙන් මීටත් වැඩිය ප්‍රණීත කුසල් වලට දායකත්ව ලබා ගනිත්වා කියලා අපි සාදු කරනවා. ඒ වගේම අපේ නමින් මේ පරිලෝකීය හෝ ජීවත් වෙන ඥාතින් වෙනවනම් ඒ සියලු ඥාතීන්ටත් අපි සාතරේ මේ පින් අනුමෝදන් කරනවා ඉන්නා තැනක සිට මේ පින් දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමේ සැප සාදා ගනිත්වා කියලා ප්‍රාර්ථනා අප අපටත් මේ පින 100 හේතු වාසනා වීමෙන් බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා එදා පටන් මෙදා ඇතුර 2600ක් වර්ෂ කාලයක් පුරා යම් පරම ප්‍රවි සුන්දර නිවනකටපත් වී සපයි සුන්දරයි ප්‍රවරයි දේශනා කරාද එවැනි සුන්දර නිවනක් සඳහා මේ ජීවිතයේදී මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනයේදීම අපාපටත් මේ පින ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා. ඒ අදාසින් අපි ඊත්තාවතා ಜಾති ගාථා සජ්ජහායනා කිරීමේ දවසේ වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරනවා. ඊත්තාවතා චගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං ඒවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඊත්තාවතා චගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බී භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti චිද්දියා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී සත්තානුමෝදන්තු ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සක්ක සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු සුඛී වූ සුපත්ත්‍ත සුපත්ත්‍ත